මානසික මානසික

වේදනා සංඥා සංස්කාර වේදනා කියන කොටස් පහ අර කන්නේක සංඥානික මානවාදී උපාදානයන් ආදාන කරගෙන ඒ රූප වේදනා සංඥා සංස්කාරයන් දෙකීමට අවශ්‍ය වන ආකාරයේ ඒකට සම්බන්ධ කරගෙන සිදුකරනවා ඒකෙන් ප්‍රශ්නයක් සම්බන්ධ කරගෙන විකල් නිකන් නැවතුම්වත් තමයි සංස්කාරයන් දෙකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මානව සංස්කාරයේ මොනම සිදුවීමක් දෙකක් තියෙනවා. ඊළඟට මානසික සත්‍යකතාවක් තමයි මානසික සත්‍යකතාවක්. වගේ සම්පූර්ණ මායාවක්. ආයෙත් පාදකයන් කරනවා කියන පාදකයන් නේද ඒක. ඒක වෙනින් ගන්නවා කියන්නේ සමාන තමයි. මේක කාර්යයේ සංස්කාර වෙනස් වෙනවා නම් වහන්සේ කියන බෝධිසත්වයේ කියන ඒ මාර්ගයේ ක්‍රියා කරනකොට ඒ පරිණිත රසවත් නිරෝධයේ තියෙන ආකාරය

විශ්ලේෂණයක් නේ ඔබට එයා කියන්නේ මායාවක් නෙවෙයි. ඒක තමයි වචනේ නේද මොනකෝ කරා නේද කරා යනවා. මේක අර සමහරට කොටසක් ධර්මයෙන් කියලා කියන්නේ අන්තෝ පරිසරය. ඒක කියන්නේ මොනවාගෙනද බලාපොරොත්තු වෙන ඥානද කියලා. ඒ වගේම අන්‍යයන් නිවන් මාර්ගය කියලා දෙනකොට තමයි මායාව දෙක. නැතිනම් තමයි ලාභයක් කරගන්න කෙනෙක් වෙනවා. කියලා පරිමාණික ආගම කරනවා නේද සාමාන්‍ය සම්පූර්ණ සංකේතන මාර්ගය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන්ගේ දේශනා කරාට පස්සේ ඔබ ප්‍රතිපස්සේ ප්‍රතිපස්සේ නාමයෙන් මොනවද ප්‍රතිපස්සේ නාමයෙන් මොනවද කියන්නේ

මේකේ නිදාගන්න අපේ මොළයට පසුබස්සන්න කටයුතු කරන නිදාගන්න යාත්‍රා කරන්නේ මේ පාරමිතාත් මොනිට කියලා යටකරන දැනගෙන සාමාන්‍ය ඒකේ පාස්කේ ඉඳන් ආපේන සම්මත දර්ශනා මාසේනා මෙන්න සංස්කාර උපස්තෝ කළා. කරන්නේ දැන් කරන්නේ කළා. අන්තිමේදී මේ ලංකාවේ ඉබතේ ඇති මට කියලා

මහා බල සර්වන්න පටන් බුදුරජාණන් වහන්සේ පරිකාරණය කළේ. එදින සිතාංශා බුදුහාමුදුරුවෝ පරිවර්තනය සාධුදාන ප්‍රමාණය බලගෙන සම්බෝධියෙන් වලින් මගේ සිතේ කිසිම සාරණ සංකල්පයක් කරන්නේ. මේ අහස සැලෙන ප්‍රයත්න මේ මහා විද්‍යාව සාකච්ඡා කරන සම්බන්ධව මම සිතේ මේ සැලීමක් කරනවා අත්දැකීම් වාතාවරණය කරනවා. ඒ මොනවාද මේක කියලා ඒ නිසා අපි මොකද කරන්නේ ඒ අනුකූලව බුදුදහම දේශනා කරන අවස්ථාවේදී ජීවිත ස්වභාවය මේ කාර්යය සීලාව සමානවතාවකදී මහා ප්‍රමුඛ දෙයක්. ඒ මහා සුසාරකේ බුදුන් වහන්සේ සත්‍යකතා කරලා ඒ නියමයෙන් කියන සත්‍යයෙන් ආමාරයේ තියෙන කතා. මිසෙන්නට තමයි දුකේ සාමාන්‍ය ප්‍රතිපදිනේ ප්‍රතිපදිනේ කියන්නේ ඒ නියමයෙන් සම්මුතිය නිවිත අවස්ථාවේදී මාර්ගයේ සත්‍යය බුදුන් වහන්සේට අවබෝධ කරගන්න මේ මාතෘකාව ධර්ම දේශනා කරන විදිහට විශේෂ කරදර පීඩා කරනවා. අන්තිමට බුදුදානය අතුරු වැඩිවෙලා මේ මාර්ගය ඇවිල්ලා තියෙන අවවාදයෙන් මුලින්ම පාස් වෙනවා. බුදුදානය කරනවා මානව දෙකේ කියන අපාන කරලා ධම්මදාය වෙනවා ජීවිත මොනවා කියලාද කියන්නේ පාරේ අනේ බුදුන් වහන්සේලා අපට ධම්මදාය වෙනවා ජීවිතේ ධම්මයේ ධම්මයේ කල්පනාවල කරගෙන මොනවද දැකලා ලෝකයට කියන්නේ කොහොමද පාරේ ඒගොල්ලෝ මේ සාසනපාත්‍ය දෙක ප්‍රයෝග ආකාරයෙන් ජීවිතයේ පස්සේ පාරේ මම කියන්නම් පාරේ ඒක පස්සේ දුකේක විකෘතික විකෘතික වෙන මානෙම කියනවා දැන් ඉඳන් මම පාන දැන් තේමම් පාන දැන් තේමම් පාන. ඒ විදිහට අපේ ස්ථාපිත වෙන ඕකතාවය කියන්නේ අන්තිමට බුදුන්වහන්සේ කියලා තියෙන මානසික සම්පූර්ණයෙන්ම දැන් මේක සම්පූර්ණ කරනවා තමයි නෝබට දැනුම යාදෙන කිසි කෙනෙකුට තියෙනවා අදිටුමින් අන්තරලා තියෙනවා ඒක මුලින්ම මුලින්ම පාඩම් පාඩම් දැන් මේක කොහොමද යන්න තියෙනවා එදින අපේ දායකයන් මොකදද මේ ළඟදීම ළඟදී කියන්නේ මේක සාමාන්‍ය පරිසරයක් තමයි කියලා හිතනවා ගන්නවා කියලා කරලා අපත් විකාරයන් කරන පාපම සෝදනා සමාජයේ අතකාරක කරන සමාජයේ මූලික කාර්යයේ මොළනාකාර මාතෘකාවක් ලෙස දෙවියන් වහන්සේ කතා කරන සම්මත සම්මත මම දැන් මේකට දුන්න මොකක්ද කියන්නේ මේ විදිහට විස්තරයක් කරනවා මේ දවස්වලදී ලෞකික පැත්ත විස්තර කරන ඒ කියන්නේ කාමවත්යෙන් සම්බන්ධ කරන මේ අපාරණ විදිහට කරනවා. යම් කෙනෙක් මෙතන මෙතනට ඒකා කරලා මේ අ මොනවා කියන්නේ මම කියන්නේ දවස් වෙනවා කියන්නේ මේ මොනවාද මොනවාද කියන්නේ වාසියාට විස්පත් වෙන ඔක්කොම සැපකට දෙන්නේ කියලා අන්තර්ගත වෙනවා. මේ විදිහට තමයි ඒකයි මේ උපත මේ දෙකෙන් මහතිකම් වෙනවා ඒක කවුරුත් දැනගෙන තියෙනවා මේක සම්බන්ධතාවය බංගමනේ මේ ප්‍රශ්නය ඒක තමයි මම කියන්න මොකක්ද මේ මානසික කුසලයක් කරන්නේ තෝරන්නේ මේකේ අත්‍යන්තයෙන් කරුණු සම්බන්ධයි ඒ විකෝණමත් කල්පනා කරන දෙවියන් දෙවියන් ඒ නන්දරාම රූප කල්පනා වලට සම්බන්ධ වූ මානසික මනසෙන් බලන සමාධිය නිදාන උදාගේ ප්‍රශ්නාව දිනසන්න දෙන්නේ. ඒ නවත් අපේ ජීවිතය කරන විට ඒක මොකද කරනවා. පතේ ඒ කියන්නේ වන්දනා කරනවා බව කරන

මොනවද ලැබෙන්නේ දෝෂ ආරෝපණය කරනවා නැත්නම් ඥානයෙන් ඒකමා මේක දෝෂ ආරෝපණය කරනවා මාර්ගය ඒකට අතුලේ ඥානනා සිතපාස්ව මොනවට උදාසිතනකෝ පාන්නේ සිතපත මොනවද කියලා කියන්නේ කොපා මේ මාර්ගයේ පුත්‍රයෙක් කරන මාර්ගය මාර්ගයේ පුත්‍රයෙක් කරන බුදුන් වහන්සේ කියන්නේ බලකම කරන්නේ කරන්නේ කියලා කතා කරනවා එහෙම වෙනකොට ඒක විශේෂ විදිහට සිතේ දේශාම සම්බන්ධනද ඉස්සරහ පුළුවන්කම ලැබෙන අවස්ථාවට බුදුදානන් වහන්සේගේ අවවාදන සම්පූර්ණ පිළිපදින සම්පූර්ණයි. නැත්නම් අවස්ථාවේදී මතකතාවදී ලැබෙනකොට උදන් වෙනා මේ සම්පූර්ණ පස්සනා කියන එක විශේෂ සංසාරයෙන් නේ. ඒ වගේම බුදුපරණාහි සංකල්පන වහන්සේ මුළු සම්මානයට ලබාලා තිබෙනවා. කිසිම දෙන්නකට බස් අපයක් අද්ද ගන්නවා කියලා කියනවා. මේ සානාත්මක පරිසරයක් තිබෙන බොන්නට මහා ධන පාවිච්චාවක් පිළිබඳව කියනවා. දානයේ සමානකයේ සම්දාන පාරමිතිය වගේ විදිහට දක්වලා මම කියන දමන කරන දානයේ දෙන කරේ මේ විශ්වයේ දානයේ සමානකයේ මමවත් සමානකම දානයේ මම සමානකම කියන්නේ ඒකෙදි වේදයන් මේකට දෙන්නේ පංචකාම දානයේ කියලාට පොතේ පාඩකයක් පාඩකයක් දෙන්නේ සතුන් ගන්න යනවා මායාව ඉස්සරහට ආවම ගන්නවා ආපෝ නියම බලන්න තියෙන කාරණේ නේද ආපෝ නියම බලන්න දක්වන දහනන් ඒකේ වුණාට ජීවිතයක් පාවස්සන්න දුමා වතරකට මොනවද කියන්නේ කරනවා කියන ආදර්ශන විදිහට ඒ වගේම තමයි විවරණය මුද්‍රණය සමාජ තුනක් වශයෙන් කරනවා. නම් මතකන් ආරාධනා කරන විවරණය කියන්නේ වාස්තවයෙන් ආරාධනා කරපු දවසේ මායා ඒ පලාතුරු ඔක්කොම මේකෙන් ගහලා මාස තුනක්ම වාස්තවයෙන් ආරාධනා කරපු අමතක වෙනවා දන් දෙන්න පුළුවන් නේද දන් දෙන්න පුළුවන් හැමෝම සම්පූර්ණ අමතක මාන තුනක්ම බුදුහාමුදුරන්ට දේශනා කරන මොනවද සංවිධාන මාන්නේ ඒක මම දැනට බුදුහාමුදුරන් යනවා රාජ්‍යයෙන් අධිකරණය කරන දෙන්නේ අත්‍යන්ත වෙනවා මාන කඩේන කෑමක් ගන්න ඒවා ඒකේ මුලින් දැනගන්න පස්සේ ඒවා අම්බරණ ගුලියක් වගේ මුලේ ගන්නවා ගන්න ගන්න පුළුවන් කරනවා. ඒවා අනුභව කරන තමයි මාස තුනක් තිස්සේම දින ගන්නවා කියන එක තමයි කරන්නේ සම්මුතියක් කියනවා. ඒක නිමෙක නිස්කාරයක් සිදුකරන දෙයක් සම්මුතියක් කියනවා. මේ මුලේ මේ පලාතේ මේ මේකෙන් මේක මාස තුනක් තිස්සේ උත්තර දවසක් නැතුව වස්තුවේ ආරාධනා කරන බව සම්පූර්ණ සම්පූර්ණ සම්පූර්ණ දානය බුදුන් ආකාරයෙන් කටයුතු කරනවා කියන්නේ ඒ කියන්නේ එයාගේ නියම සාධකතුන ඒ මානව විද්‍යාවට පුළුවන් මනජාන ප්‍රත්‍යක්ෂතාව දිනකම මෙතන ආධිකාරයක් තියෙනවා මේ ඉස්සරහ තියෙනවා අන්නාමෝකකාරණ මායාවේ නිදහස් වෙනවා කියන මේ ආයතන මාතෘකාවක් තියෙනවා සිද්ධාන් සම්මතව ආගේ මායාවෝ එක්තරා මානසික සත්‍යයක් තේරුම් ගන්න. සම්මානයේ මායාවේ ඇවිල්ලා සම්මංගයේ තිබෙන අනුමාත්‍ය ආකාර වාග්ය සිතින් වදානකොට සාමහිකයෙන් කියන රාග සිතින් නියුක්ත ඇත්ත වශයෙන්ම මිනිසුන්ගේ ප්‍රශ්න භාවනා කරන යෝගාව නිරෝධයේ තේරෙන තේරුම් ගන්න ලැබෙන මේවා ඇත්ත වශයෙන්ම ඇති නොවි ඇතිවෙච්ච නැති කාර්යකිනුයි. ඒක තේරෙන සම්මුතියන ආරම්භකෝට මේවා කියන්න කොහොමද භාවනා වෙනවා කතාවක්. ඒ විදිහට මාතෘකාවක් හදන්න පුළුවන්. නැත්නම් ජීවිතේ කියනවා. ඒකම සමාජයට හේතුවක් නැතුව උපසන්නට බැරි තරම් ජීවිතේ ජීවිත දානක් අවදී. දැන් භාවනාව භාවනාවක් දානක් කලකිරීමේ තියෙනවක් දානක් භාවනාවේ දෙවියන් බැඳිනා කියලා වේදන පසුතැවෙන අදහස් දාන මොනවද මේ අතර කරලා දෙන්නේ ගමේ කියලා එහෙම අදහස් දාන මොන විදිහට අර කන්නේ මොනවා තමයි මේක ඒක ව්‍යාපාර මුදල් මේ දාන බින්දාක මේවත් දාලා බලන්න පුළුවන් මාර්ගයක් තියෙනවා

එතකොට මොනවද මේ නියමය අන්නේ මානසිකව කිසි දෙයක් අන්නේ විදියට දැන් තමයි පිළිගන්නේ. ඒක කප්පට කරන්නේ කොහොමද දෙයක් කරනවා. ඒකම මේක කතා කරගෙන ඉන්නේ දෝදානමය එතකොට සාධනාන දේශනාන තුන මේ සංස්කාරය සංකල්පනා කරන මේක තමයි තමයි ඒකම කරන්නේ මොකද දෙවියන් කියන්නේ තමන් නිකන් නෙමෙයි තමන් අවශ්‍ය දෙන්නේ මොනවා භාවනාවක් අදින් ඒක පවාදකින් කරනවා තමන් කනස් දේවල් හරි අරන් නරකතන බලයට මුලින්ම තමයි මොනවද තමයි බලන්නේ ඒම ඩාරේ ඉන්න ඒක විශ්ව වෙනවා අනාගතයේ මොකක්ද කියලා විශ්ව වෙනවා ඒ කියන පිට විශ්වාසනක ප්‍රමාණය පිට ඒක නිසා ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. නැත්නම් ප්‍රධානම තමයි ජීව දාන. ඉතින් ඒක නේතුව අපේ දැනුම හදවත දැනුම වලින් ඒක කියන පුදුම දෙයක් කරනවා. ඒක පුදුම දෙයක්. බුදුහාමුදුරුවෝ කොහොමද කරාස්තරේ නම් මායා නෝදිය කරන්නේ. මේ විදිහට ඇත්තටම පස්ස කල්පනා කරන සාධාරණ හේතුවක් නෙවෙයි. සමාජයට සමාජයට දෝනිකායකට පස්සම කියන්නේ. නැත්නම් ආසස්පර්ශාත්මක සංකේතය සමාජයේ මොකද ඔන්න විද්‍යාවට කියන්නේ සම්පූර්ණ කරනවා ඒක නිගාල මෙහෙද ඒක සම්පූර්ණ කරන මිනිස්සු විද්‍යාව සංකේතය පිළිබඳව කල්පනා බලන්න බැරි තරම් විද්‍යාවක් තියෙනවා. අපි අවබෝධ කරගන්න ඕන තමයි සෝතන පුරාණයේ තියෙන දේ කියන ආයතනයේ මාර්ගයේ තත්ත්වය තමයි අපේ භාවනාවට සමාන දෙයක් තමයි. ඒක සම්පූර්ණ නිවැරදි කරගන්න ඕන පුරාණපත බොවයි දෙන්න මාර්ගයේ මුක්තිය ගන්න. අපට ධර්මයේ සහජ අනවස්ථාවක් හලපෙන්න බවනා කරන කෙනෙක් ඉතිරි වෙනවා. අපි මේ ගන්න කර්මයේ ඉස්සන් කියන්නේ අපට ගන්න කර්මයේ එතකොට මේ විදිහට මානසික ශක්තියට පුළුවන්කම තිබෙනවා මහා සංඥාවේ පිටර විඳාකාරයෙන් වෙනස්කමක් ඇතිවෙට හටවනවා. අනන්තරකෝ අධ්‍යයනයේ සෝවාන්ලා සදානාම වෙන අනාගාමී සංස්කාර කරනවා නම් හරියට. පුළුවන් කාර්යය සමහර විට තමයි නඩට වේදනා වෙනත් පැත්තකට පිටින් දක්වන අපාන්තයක් තියෙනවා. මේ අයගේ සුකට මාය ආවේතුම ඒව කියන්නේ සාතන වල ඉන්නේ සුකින්නේ මේ කාමත අඳුන පිටවන ආකාරයෙන් දවසන ලැබීමකට වෙනකට මතකරීමකට වෙනවා කිසිම අවස්ථාවකින් බොහොම අධිකෝටි කරවට අවුල අවස්ථාවක් වෙනවා. ඒකත් මේ විදිහට නිවිද කියලා මම කතා කරනවා. ඒ දුමාදන් මාර්ගු දුන්නා දුන්නා කායින ඒකත් විශේෂයෙන් ලක්වනවා. ඉතින් මේ නිබුද්ධාන් මහන්සේට වාපකදී ඒකම ආදී උන්කෝට දාන්න තියෙන මේ අනිත් දාන්න ඒක. ඒ වගේම අපට මාර්ගයේ කොටසක් තියෙනවා. ඒක තමයි අනුමත ආකාර පාදිතින වන්න කදී මාතාවල් ගන්න. මේකේට තමයි දේරුම් ගන්න දෙන්නේ මේවා සාමාන්‍යයෙන් කියන ලේඛන මොනවාද කියලා. මේවා මාර්ග පාදිතින වගේ මේවා ඉන්නේ නැති වෙනවා. තමයි තේරෙන්නේ ගන්නේ කොනස්ටෝටේ මායාවකින් ගන්නවා මේ දානකත් සම්බන්ධ ඒ සංස්කාරකම විශ්ේ මේ සංස්කාරකේ දේවල් මේ මනෝවේ මනෝවේ මනෝවේ මනෝවේ මනෝවේ මනෝවේ කියලා ඒක ළඟින් ඉන්න කෙනෙකුට කියන්නේ එතකොට මේ සඳහා සමහර මායාවකින් මොන වේදනාවක් මාර්ගාකට බෝධිය කියනවා. දාන සංස්කාරයෙන් ප්‍රකාශ කරන මේ වංශාවට සම්බන්ධ ඉස්තාවක් වෙනවා විශේෂ දෙයක් කතා කරනවා මම කියවල අපතේ ඉරතාවදී වන්නන්නේ සුදුසු මට්ටමකට ඉදිරියට ගානට හොකී කියන භාවනා යෝගිය නැතිවීම සඳහා මේකේ ඉස්තාවකට දෙකක් කරනවා ඒකේ මොකක්ද කියන්නේ ආකාරයෙන් කතා කරන කටයුතු කරනවා කියන්නේ ඉන්දියාවේ කියලා කරන්නේ ඒකේ මොකක්ද කියන්නේ කියලා මම කියන්නේ සුපරාමාරය මායම් කියන්නේ භූතයන් අවස්ථාවන් කරපේකට පත් කරන ඒකට භූතේ බය නැතුව මේක කරනකොට මානෙ විශ්ලේෂණය කරනවා ඕන අවස්ථාවන් කරපේකට වැඩකාරී බවට පත් වෙනවා අනිත්‍යය ඒ මනුෂ්‍යයලා අනිත්‍යයෙන් කොහොමද කරන්නේ ඒක සමහර භාවනා කරනකොට පරිවෘත් සුසුමන කරන දේ වෙනවා නැත්නම් ඒකට අතිශයින් දරුණු දෙයක් ගන්න පුළුවන් අර වේදන මායාවේ මොලේ තමයි ක්‍රියාත්මකවන් නිහිත ලංකතන ඒ නම් කිසිම නිමන්නන්නට නිමිති කියන සුරක් අත්මකලකේ තියෙන මේ දුක්ඛීඩා හදතර ඇතිවෙනකොට කල්පනා කරනවානේ මොලේ දුක්ඛීඩා හදතර සංසාරේ කියලා ගොඩලා තියෙන මේ දුකින් ගැලවෙන්නට බොන සියකමයක් නිමන්නන්න කරන ඒක නිසා මේ දුකම උපාද කරන දුක්ඛ සත්‍යය දෙන්න මේ මොනවා යනවා යනවා කියන දෙය අනිත්‍යනාසක ඒක තමයි තියෙන ශක්තිය. මේක නිකන් කියන්නේ පොඩ්ඩක් කරදරයක් වගේ බලන්න පුළුවන් මහා තමයි. ඒක තමයි තමයි තමයි තමයි තමයි මේ දේශනාව කරන්නේ මායා කරවලේවා මහාවර්තමානවත් මේ සෑම අවස්ථාවකදී උපදාපෝසන්නේ මේ සංසාර ගමන මෙන්න කරලා ඉවරෙන් දැක්ක සම්පූර්ණ ආවරණය කරන සංස්කාරයේ හද ඕනෙම ගැටපැටේ කටින් කරා. ඒ මුද්‍රණාත්මක අවස්ථාවකදී මේක තමයි කරා. මොකද මේ මොන කලින් ඥානයේ සම්මාදිනාන අනුගම පාසිනා දුරුදුනායේ සම්මාදිනාන කොටන තියෙන අනුගම පාසිනා අනුගම පාසිනා නම් කියන්නේ අනුගම පාසිනා කියන්නේ අමාය අනුගම කරනවා ඒ කියන්නේ කලින් ඥානයේ ප්‍රඥාන කරපු මානයට ඉතින්දෙල්ලා එන්න කොලා හනක් කරනවා දුරුදුනායේ සම්මාදිනාන අත්‍යන්තයෙන් උපකරණ මම කතා කරනවා අද මේ කතා කරනවා තමන්ගේ රූපයක් තමන්ගේ අරමුණ ධානය කියලා දෙයක් තියෙනවා සත්‍යය රූපාවට ධාන රූපස්කන්ධය සම්පූර්ණ නිරූපණය රූපෙකින් නිරූපණය නිරූපණය ඒ අවස්ථාවේදී මානසික වෙනවා රූපේ රූපම අන්තක මානසික වෙනවා ඒක පොතේ දැක්වෙන අන්තක රූපේ රූපේ නමුත් සාධුවාට ගන්නවා මාය තුනම නිලම් මොලේ කළා නිමත ගන්න පුළුවන් මේ කියන පිටදා මේ මහානිකක් පවතින ඉඳවෝතන අදයි එකක් මාතු පාදගුණ සිද්ධාන් පත්‍යල ඇඳ සම්පූර්ණ සෝතන නිමත ගන්න විට මායාට ගන්න පුළුවන් බව අදවල අනුකරණ කරනවා මෙන්න මේ මොනවා හරි දුක්ඛාන්ත කරන සාකච්ඡාවට පසු සුවන් සම්බුදට මානවීය අනුකම්පාවෙන් කියන කතාව ප්‍රකාශ කරගෙන සම්පූර්ණවම. ඊට අමතරව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන සුවන් තරම් මෛත්‍රිය යොමුවා. මාත්‍රිය ගැන නිකන් දෙන්නා කියලා ප්‍රකාශ කරන මේ මොස්කාතිය කියන්නේ මෛත්‍රිය නම් සාන්ති. අද වශයෙන් බලෙන් දෙන්න යනවා සුපුරවා ගන්න පුළුවන්. एक ध्यान को प्रवृत्ति की के संबंध में जो मान प्राप्त करेंगे तो बुजुर्ग का प्रदान होगा संबंधना अवैधना ध्यान के स्मरण की ध्यान के स्मरण की बोले किसी की ध्यान के लिए ध्यान प्राप्त की ध्यान मान रहे हैं बुजुर्ग बोले का करना बताते हैं ज्ञान को मंत्री गलत यहाँ मालूम कर देंगे ඒ විශේෂයෙන්ම අපේ පරිසරයේ තියෙන මාර්ගයට අරමුණක් නෑ මාර්ගයට බඳලා තියෙන ඒ විදිහට හතරකට පස්සෙන් ගන්නේ මාසික පරිලාභයෙන් කරනවා. බාහම පස්සෙන් වෙනම් පස්සෙන් කුසම් පස්සෙන් ධම්මම් පස්සෙන් කියන තමයි අවස්ථාව නුදුනේ. ඒක තමයි අවස්ථාව ඉන්නෙන් දෙවියන් සමාජයට මුචාවදා ආනපාරකෝ දෙකෙන් සම්මත මන්දේට මේ දෙකට ගන්න තුනක් දෙකක් තියෙනවා එන්නම් කරුණාවට පස්සේ වගේ ප්‍රේමත් අතර සුපස්සන් ගන්න තමයි ජීවිතේ එකට කියන අත්තරස්වන මායයක් කොච්චර වෙනවද තමයි අපිට දැනගන්න ඕන මගේ උදව් දෙන බැංක තමයි. ඒක ජනතා මුලතාවක් සාමාන්‍ය විරෝධයෙන් බහලා එතකොට මූලික මානවයන් මනෝවිද්‍ය ආධාරයෙන් යන මානව විද්‍යාවේ සුබෝධන දීවියක් නැත්නම් අධිෂ්ඨානයක් නැත්නම් උපකාර ගන්න සම්බන්ධ වෙනවා ඒ මේක නෝලගෙන මාර්ගින් කියලා නැත්නම් මම කියනවා නත්තර කල්පන්න ඒ මොන සම්පූර්ණ අපේ දත්තකාරය මොන මොලේ කොල්ලේ තරහිට ගන්න මම තමයි පරිවර්තනය කරනවා උදාහරණයක් ගන්න පාරමිතිය කරනට බැරි දෙයක් නෑ අර මායාවෙන් ගමන්ට සිතාස්ථානය වීර්යය දෙකකින්ම සුදුසු සමාන ගණ මාර්ගයේ යනවානේ කියන ඉතිපාල ධර්මයක් ප්‍රතිකරන කටයුතු කරන මායාවෙන් දාන සම්පූර්ණ කරගෙන යන සමාධිය විස්තරය දැනගන්න නිසා උදා කරනකොට ඒ අරුණික සමාන ජීවිතයකට ගන්නවා. ඒකෙන් සත්‍යයෙන් කඩේට කියන හතර සම්පූර්ණ කරනවා. ඒක තමයි සුදුසු ඇතුළත ඉඳන් දුරට දෙන්නේ. ඒවා කියන සමාධි, යහපති, ශීතේන ගබාරුනි සම්මාන මෙකී භාවනාවෙන් දාන දබ යහපති. මේවා පාදක වෙන ඒ එන මාර්ගය තමන්ගේ පංචස්කන්ධ දේශනාවෙන් ඇති නැති යම් කරමුන දෙන්න මොකක්වත් නැහැ කියන ඒක මාගේ පන්දර පීඩාවක් දැන ශරීර දුක් වේදනාවක් ඒක තමන්ගේ සම්පංචස්කන්ධ ලෝකයේ තුළ පහළ වෙන දුක් වේදනාවක් වේදනාවක් ඒක මොකක්ද පස්සේ සංඥා නැත්නම් ඒ දෙකකටම දැක්කමකට සංස්කාර. ඒ වෙනාවේ පහළ දිනා. ඒ වේදනාව කොටස ඇති කරගෙන දීමට කඩවීමක්, වස්තුවක්, කුලීමක් යන ආකාරයෙන් එතන තන රූපස්කන්ධය. මේක විතර පංචස්කන්ධ ධර්මයක් ඇති නැති යාමක් තමයි තියෙන්නේ. මායා කොයි දේ කළත් තමන්ගේ පංචස්කන්ධ ලෝකයේ තුන පංචස්කන්ධ ධර්මයන් ඇති වී නැති යාමතර මෙතන වෙන දෙයක් නැහැ කියන අවබෝධය කරගන්න. පංචමායත් ඒකාන්ත වශයෙන්ම සංකප්පම් ධම්මරාජය මායය තමයි දන්නේ. එතකොට ඒ මේ විශ්වය හැම එකක්ම පංචස්කන්ධ ධර්මයේ මේවා අනිත්‍ය නිරන්තරයෙන් වෙනස් වෙනවා මේවා දුක් මේවා සත්‍යමනෝමය මගේ නෝකීක පරමත ඇතිවෙමින් නැතිවෙමින් නැතිවෙමින් නැතිවෙමින් යන සුදු සංස්කාර ධර්මයේ කියන ඒ පැහැදිලි අවබෝධය සමාගයේ සිට ප්‍රයත්න කරනවා මොන වතුරාද මේ අනිත්‍යයකයි අනාත්මයි ඔක්කොම පංචස්කන්ධ ධර්මයෙන් ඇති වෙනවා පවතින නැති වෙනවා කියලා ඒ පංචස්කන්ධ ධර්මයන් ඇතිවීම නැතිවීම බල බලා ඉන්න පුළුවන් කෙනෙකුට ශක්තිය තිබෙනවා නම් ඔහුට පුළුවන්කම තියෙනවා එක මාර්ගයක් මේ මාර්ගයෙන් දෙන්නස්කාවක් මේ මාර්ගවලු නැදගෙන කෙලස්වලු නැදගෙන මේ සංවෝල ධර්මයන් ශ්‍රේ කරලා නිවන සම්පතයි. ඔක්කොම පුළුවන්කම වස්තුනා හැකියාව මේ දෙවියන් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ දේශනා ආකාශතාවයෙන් මනසා දේවානංගා මහින්දිකා පුඤ්ඤන්තං මොදිස්සවතං සම්බෝධි කරන්ති කාසනිකං මෙලොව සම්මානීය මාධ්‍යවා සමාගම සමාගම දෝයාවන් පානපත්තිය ඉදම්මේ කුණිනා සෝතය පාසෝ සම්දමස්සා සම්සතෝ මුදිතේ සතත්මයට ඒ සම්පතනලෙන් සැලසුම් වාස්නා සම්පූර්ණ විරෝධන ශේෂ්ඨ නිසංගතාවස්තරයෙන් දත්තාවේ සම්මානතං කුලියාවන්නෝ සම්බරම් ආරෝග්‍ය සම්පත්තේ සම්පත්තියෝ විදයතෝ සංකප්පෝ මනාසී සම්දේශී සම්පත්තිවානි